මේ දේශනයේ තුලිනුත් මා ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වන්නේ සිත පිළිබඳවයි. හේත හේතුව කයයි සිතයි දෙකේ එකතුව ලෝකයයි. මේ කයයි හිතයි දෙක අතරින් හිත පිළිබඳව තමයි අපි ගැඹුරක් දකින්න ඕනේ ගැඹුරකට යන්න ඕනේ. කය කියලා කියන්නේ රූපයාගේ ගොරෝසු ගොරෝසු ප්‍රමහාරිය. සිත තුළ රූපස්කන්ධය තියෙනවා. කය රූපයයි සිත නාමයයි කියලා බොහෝ දෙනෙක් ගන්නවා ඒක වැරදියි. කය රූපයයි සිත නාමයයි කියලා ගත්තොත් සිත තුල රූපස්කන්ධය දකින්න හම් වෙන්නේ නැහැ. තේරුණා නේද? එතකොට සිත තුල රූපස්කන්ධය තියෙන නිසා තමයි පංච උපාදානස්කන්ධය භවයට යන්නේ. කය රූපයයි කියලා ගත්තොත් එහෙම පංච උපාදානස්කන්ධය ගැන කතා කරන්න බෑ නේද? ඒක නිසා හොඳට මතක තියාගන්න මම ගිය දේශනාවේදීත් පැහැදිලි කරලා පෙන්නවා සිත තුළ රූප වේදනා සංඥා සංකාර විඥාන කියන පංච උපාදානස්කන්ධයම තියෙන බව. ඒක නිසා සිත පිළිබඳව පූර්ණ අවබෝධයක් යම් කෙනෙක් ඇති කරගත්තොත් ආන් එයා තමයි රහතන් වහන්සේ කියලා කියන්නේ. එතන රූපස්කන්ධයක් තියෙනවා. කයයි හිතයි දෙකේ එකතුව තමයි ලෝකය කියලා කියන්නේ. ඒකෙන් බලවත් වෙන්නේ කය නෙමෙයි හිත. කය කියන්නේ රූපයක් පමණයි. ඈ බලවත් වෙන්නේ හිත. එතකොට ලෝකයෙන් ඈතර වෙන්න නම් ලෝකෙහි කෙලවරට යන්න ඕනේ. ලෝකෙහි කෙලවරට යන්නේ නැතුව ලෝකයෙන් ඈතර වෙන්න බෑ. ශ්‍රෝහිතස්ස සූත්‍රයේ ඊටම පැහැදිලිව දේශනා කරලා තියෙනවා ලෝකයෙන් ඈතර වෙන්න නම් ලෝකයේ කෙලවරට යන්න ඕනේ කියලා. එතනම බුදුහාමුදුරෝ දේශනා කරන ලෝකයේ කෙලවරට යන්න පාගමනින් බෑ කියලා. කාටද මේ කියන්නේ රෝහිත කී රෝහිතස්ස කියන දිව්‍ය පුත්‍රයාට. මේ රෝහිතස්ස කියන දිව්‍ය පුත්‍රයා ඔయిత ඉහත ආත්මභාවයක ඉසිවරයෙක් වශයෙන් ඉපදිලා ලෝකයේ කෙලවරට යන්න පයින් ගියා. ඒ රිසීවරයට 60න් 100ක් ඈතින් අඩිය තියන්න පුළුවන්. ඒක ඉතින් ප්‍රතිහාරයක් වෙන්න ඇති නේද? අවුරුදු 80000ක් ගියා. අන්තිමට ලෝකයේ කෙලවරට මේ විශ්වයේ කෙලවරට යන්න බැලුව මැරලා ගියන් තියෙනවා. එයා හිතාගෙන ඉඳලා තියෙන ලෝකය කියන්නේ විශ්වය කියලා. ඉතින් කෙලවරට පාගමනින් යන්න ගියන් තියෙනවා. අදත් හුඟ දෙනෙක් හිතාගෙන ඉන්නේ ලෝකය කියන්නේ විශ්වය කියලා නේද? අද ඔය භෞතික විද්‍යාඥයෝ හිතාගෙන ඉන්නේ ලෝකය කියන්නේ විශ්වය කියලා. තේරුණාද? විශ්වයට ලෝකය කියලා කිව්වොත් විශ්වය තුල තියෙන්නේ මොනවද? රූපස්කන්ධය විතරයි තියෙන්නේ. ධාතු අතරක සංකරණයක්. වේදනාවක්, සංඥාවක්, චේතනාවක් මොකවත් නැහැ විශ්වය තුල. රූපයක් පමණයි. තේරෙන්නේ? අබෑටයක් ගන්න විශ්වය ගන්න. මොනවද බලන්න මේ දෙකේ තියෙන්නේ? අබයතය තුල තියෙන්නේ පඨවි ආපෝ තේජෝ වායෝ කියන ධාතු හතරේ සංකලනය විශ්වය තුල තියෙනත් ඔච්චරයි. මොකක්ද වෙනස? වෙනසක් තියෙනවා. මොකක්ද දන්නවද? අබයතේ පුංචි. විශ්වය විශාලයි. යන්න එකයි වෙනස. කෝඹියෙක් ගන්න විශ්වය ගන්න දැන් බලන්න මොකක්ද වෙනස කියලා. විශ්වය තුල තියෙන රූපස්කන්ධය විතරයි කෝඹිය තුල රූප වේදනා සංඥා සංකාර විඥාන කියන පංච උපාදානස්කන්ධයම තියෙනවා. එහෙනම් ලෝකය කියලා විශ්වය පෙන්වනවට වඩා හොඳයි නේද කෝඹිය පෙන්වන්නේ. තේරුණා නේද? ආන් ඒක නිසා තමයි මේ චිත්තානුපස්සනාව යලිත් යලිත් යලිත් යලිත් මම දේශනා කරන්නේ. සිත කියලා කියන්නේ අද 99%ක්ම සිත කියලා කියන්නේ මන. එහෙම නැත්නම් විඥානය. මන කියන්නේ සිත සකස් වීමට අවශ්‍ය කරන රූපයක් විතරයි. විඥානය කියන්නේ සිත සකස් වීමේ ශක්තිය. තේරුණේ? මම ටයර් එක කියන්නේ මොකද්ද කියලා අහනවා කාගෙන් හරි. එතකොට එක්කෙනෙක් මට පෙන්වනවා රබර් ගොඩක්. තව එක්කෙනෙක් පෙන්වනවා ටයර් හදන මැෂින් එක. මගේ ප්‍රශ්නෙට උත්තරය හම්බුණාද? මම ඇහුවේ ටයර් එක කියන්නේ මොකද්ද කියලා. එක්කෙනෙක් අර ටයර් එක හදන්න ගන්න අමුද්‍රව්‍ය ටික පෙන්වනවා අනිත් එක්කෙනා පෙන්වනවා මැෂින් එක. ආන් ඒ වගේ තමයි හිත කියන්නේ මොකද්ද කියලා අහපුවාම එක්කෙනෙක් විඥාණය පෙන්නනවා අනිත් එක්කෙනා මන පෙන්නනවා. ආන් ඒකයි මේ ධර්ම විග්‍රහය මම නැවත නැවත නැවත නැවත යලිත් යලිත් මේ පින්නතුන්ට අහන්ඳ සලස්වන්නේ. තේරුණේ? මේක නැවත නැවත අහන්න. සිත කියලා කියන්නේ ලෝකෙහි ක්‍රියාකාරීත්වයයි. සිතක් කියන්නේ ක්‍රියාවක්. මේවා නිකම්ම ආවට ගියාට කියනව නෙමෙයි. සහේතුකව සකාරණව ඔප්පු කරලා පෙන්වන්න පුළුවන් නිසා කියන්නේ. ලෝකය කියන්නේ කයයි හිතයි දෙකේ එකතුව. කය තුල කිසිම ක්‍රියාකාරීත්වයක් නැහැ. එහෙමනම් ක්‍රියාකාරීත්වය තියෙන්නේ කොතනද? සිත තුළ. ආන් ඒකයි සිත කියලා කියන්නේ ලෝකයේ ක්‍රියාකාරීත්වය කියලා කියන්නේ. සිතක් කියන්නේ ක්‍රියාවක්. එතකොට මේ ක්‍රියාකාරීත්වය හටගන්නේ සවිඥානකත්වයේ තුල නේද? අවිඥානකත්වයේ තුල ක්‍රියාකාරීත්වයක් නැහැ නේද? ස්වභාව සිද්ධි ටිකක් තියෙනවා. එකක් කියන්න ඕනේ. දැන් මේ විශ්වය තුල ස්වභාව සිද්ධි ටිකක් තියෙනවා. සුළං හමනවා, වර්ෂාව ඇති වෙනවා, නියඟ ඇති වෙනවා, භූමිකම්පාව ඇති වෙනවා, සුනාමිය ගොඩ <laughs> ගලනවා ඈ. ඒවා ස්වභාව ධර්ම, ස්වභාව සිද්ධි. මේ ගහක් ගන්න, මේ ගහේ තියෙනවා ස්වභාව සිද්ධි ක්‍රියාකාරීත්වයක් තියෙනවා. ඒ ක්‍රියාකාරීත්වය විඥානයේ සහිත ක්‍රියාකාරීත්වයක් නෙමෙයි. ඒක ස්වභාව සිද්ධි ටිකක් එතන තියෙන්නේ. පොට්ටෙන් ශ්‍රී ආරක්ෂා කරනවා, ශ්‍රීයෙන් එළය ආරක්ෂා කරනවා, එළයෙන් කෝල ආරක්ෂා කරනවා, මල් හට ගන්නවා, පළ හට ගන්නවා, මුල් වලින් පෝර වතුර ගේනවා නේද? ඒ ස්වභාව සිද්ධි ටික. නමුත් විඥානයේ සහිතව ක්‍රියාත්මක භාවයක් තියෙන්නේ සිත තුළ. සත්‍යය තුළ. ආන්න ඒකයි සිත කියලා කියන්නේ ලෝකයේ ක්‍රියාකාරීත්වය කියලා මම කියුවේ. එතකොට මේ ක්‍රියාකාරීත්වය හටගන්නේ සවිඥානකත්වය තුළ. සවිඥානකත්වය. විඥානය කියන්නේ මොකද්ද? සිත හෙවත් ක්‍රියාකාරීත්වය හට ගැනීමේ ශක්තිය. මේ විඥාන ධාතුව මේ ශක්තිය හටගන්නේ කොතනද? දෙකක් එකතු වෙනකොට. තැන. ද්වයම් පටිච්ච විඥානං සම්භෝති. මොනවාද එකතු වෙන දෙක ආධ්‍යාත්මික රූපයයි බාහිර රූපයයි එකතු වෙන්නේ කොහොමද ආධ්‍යාත්මික රූපයේ තියෙන උපවස් ස්වභාවයෙන් බාහිර රූප ඡායාව ශබ්ද තරංග ගන්ධ තරංග ඇදී පවතිනවා අන්න එතන සම්බන්ධී කරණේ සිද්ධ වෙනවා සම්බන්ධී කරණේ සිද්ධ වෙනකොට මොකද වෙන්නේ විඥානය හට ගන්නවා තේරුණේ විඥානය කියන්නේ දැනීමක් නෙමෙයි ප්‍රඥාවක් නෙමෙයි සමහරව ඔකට විශිෂ්ට ඥානය කියලා කියන විඥානය කියන එක විඥානය බෝරුවන්ටත් හට ගන්නවා මන්ද බුද්ධ කියන්නේ හට ගන්න නැද්ද හට ගන්නවා ඉතින් ඔක විශිෂ්ට ඥානයක් වෙන්නේ මොකද විඥානය කියන්නේ විඥානය කියන්නේ මේ දැනුවත් ස්වභාවය කියලා වන්නම් කෙනෙකුට කියන්න පුළුවන් ආධ්‍යාත්මික රූප උපකරණයක් කොටගෙන බාහිර රූප පිළිබඳව දැනුවත් බවක් ඇති වෙනවා දැනුවත් බව කියන්නේ ඥානයක් නෙමෙයි දැනුවත් බව කියන එක මන්ද බුද්ධිකයන්ටත් හත ගන්නවා. මන්ද බුද්ධිකයාගේ කනේ උපවස් ස්වභාවයේ තියෙනවා නම් මන්ද බුද්ධිකයා ශබ්දේ දැනුවත් වෙනවා නේද? පැහැදිලි නේද? බෝරුවක් බෝරුවන්ටත් විඥානය හත ගන්නවා. <laughs> ඈ බෝරුවගේ විඥානයයි මගේ විඥානයයි දෙකක්ද? නෑ එකයි. විඥාන ධාතු කොහෙද දෙකක් තියෙන්නේ? එකම විඥාන ධාතුව තමයි හටගන්නේ දෙකක් එකතු වෙනකොට. තේරුණේ? කෝබියාගේ විඥානේ අරියාගේ විඥානේ එහෙම එකක් නැහැ. විඥානේ විඥානේම. චක්කු විඥානේ සෝත විඥානේ කියලා විඥාන හයක් නැහැ. එකයි තියෙන්නේ. ඇහැ උපකාර කරගෙන හටගත්තා නම් ඒකට අපි චක්කු විඥානය කියලා කියනවා. කන උපකරණයක් කොටගෙන හටගත්තා නම් සෝත විඥානය කියනවා. තේරුණා නේද? විඥාන හයක් නැහැ එකයි තියෙන්නේ. මෙන්න මේ විඥාන ධාතුව හටගන්න තැන තමයි මම ඔය ප්‍රකාශ කළේ දෙකක් එකතු වෙන තැන. සම්බන්ධීකරණය. සම්බන්ධීකරණය සිද්ධ වෙනකොටම බාහිර රූප පිළිබඳව දැනුවත් බවක් හෙවත් විඥානයේ හෙවත් චිත්ත ශක්තිය හට ගන්නවා සිතක් හට ගැනීමේ ශක්තිය කියන්නේ ආන් එකයි. විඥානය කියන්නේ මොකක්ද? හිත හට ගැනීමේ ශක්තිය. මේක ධාතුවක්. මේ විඥාණය තනියම පවතින්නේ නැහැ. විඥානයාගේ හැම පැවැත්මකම රූප වේදනා සංඥා සංකාර තියෙන්න ඕනේ. රූපයාගේ හැම පැවැත්මකම විඥාන විඥානය තියෙන්න ඕනේ. වේදනා සංඥා සංකාර විඥාන තියෙන්න ඕනේ. මේ පංච උපාදාන ස්කන්ධය වෙන් කරන්න බෑ කාටවත්. එක තමයි පවතින්නේ. එක තමයි පවතින්නේ. තේරුණේ? එතකොට මේ විඥානය හටගන්නේ නාම ධර්ම පහක් සමග තනියම හට ගන්න බෑ. මොකද තනියම පවතින්න බැරි හන්දා. නාම ධර්ම පහක් සමග හට ගන්න. රූප දෙකක් එකතු වෙනකොට විඥානය හටගන්නේ නාම ධර්ම සමූහයක් සමග. ආන් මේක තමයි නාම රූප පත්‍ය විඥානං කියලා කියන්නේ. නාම රූප ප්‍රත්‍ය වෙන්න ඕන විඥානය හටගන්න. තනියම හටගන්නේ විඥානය. විඥානපත්‍ය නාම රූපං. විඥානේ හටගත්ත තැන තමයි නාම රූප හටගන්නේ. සත්‍යය තුරනේ නේද? දැන් නාම හටගන්නේ කොතනද? සත්‍යය තුර හටගන්නේ. රූප තියෙන්නේ කොතනද? ආධ්‍යාත්මික රූප සත්‍යය තුල තියෙන්නේ. එතකොට එතනත් විඥානයේ ප්‍රත්‍ය වෙනවා නාම රූපවලට නාම රූප ප්‍රත්‍ය වෙනවා විඥාණයට. එතකොට ඒ නාම ධර්ම පහ ක්‍රියාකාරීත්වය සිද්ධ වෙනකොට ආධ්‍යාත්මික රූප වැඩ කරන්න පටන් ගන්නවා. නැවතරයක් අපි බලමු. පස්ස වේදනා සංඥා චේතනා මනසිකාර. පස්සය කියලා කියන්නේ ස්පර්ශ වීම. ආධ්‍යාත්මික රූපයයි බාහිර රූපයයි විඥානයයි. මනසිකාරය කියන්නේ යොමු කරවීම. මොනවටද යොමු කරවන්නේ? අනික් නාම ධර්ම තුනට. වේදනා සංඥා චේතනා. වේදනාව කියන්නේ කැමැත්ත අකමැත්ත ප්‍රකාශ වීම. සංඥාව කියන්නේ හඳුනා ගැනීම. අර බාහිර රූපය හඳුනා ගන්නවා. හඳුනා ගැනීම වර්ණ රූපයක්ද, ශබ්ද රූපයක්ද, ගන්ධ රූපයක්ද කියලා හඳුනා ගැනීම. චේතනාව කියන්නේ ක්‍රියාත්මක වීම. මොනවාද ක්‍රියාත්මක වෙන්නේ? ආධ්‍යාත්මික රූප හයෙන් එකක්. එකක් තෝරගන්නේ කොහොමද? හඳුනා ගැනීමට අනුව හඳුනාගත්තේ සද්ද රූපයක් නම් ක්‍රියාත්මක වෙන්නේ කන. හඳුනාගත්තේ ගන්ධ රූපයක් නම් ක්‍රියාත්මක වෙන්නේ නාසය. ආන් එතකොට අපි කියනවා අහනවා ආග්‍රාණය කරනවා කියලා කතා කරනවා නේද? ක්‍රියාවක් නේද එතන තියෙන්නේ? ඒ ක්‍රියාව සිද්ධ වෙනවද සිතක් හටගත්තේ නැත්නම්? නෑ නේද? එහෙමනම් සිතක් කිව්වත් එකයි ක්‍රියාවක් කිව්වත් එකයි. දැන් මේ සිත ඇතුලේ අපි බැලුවා ගියසරේ දේශනාවේදී පංච උපාදානස්කන්ධය සකස් නැති. අදත් පොඩ්ඩක් බලමු ඈ. මෙන්න බලන්න නාම ධර්ම පහ ඈ. රූප, පස්ස, වේදනා, සංඥා, චේතනා, මනසිකාර. පස්ස, වේදනා, සංඥා, චේතනා, මනසිකාර. පස්ස ස්පර්ශ වෙලා තියෙන මොනවද? රූප. වේදනාවෙන් ප්‍රකාශ වෙන්නේ වේදනාස්කන්ධය. සංඥාවෙන් ප්‍රකාශ වෙන්නේ සංඥාස්කන්ධය. චේතනාවෙන් ප්‍රකාශ වෙන්නේ සංකාර. සංකාර කියන්නේ කර්ම. විඥානස්කන්ධයේ මේ හැම නාම ධර්මයක් තුනම බැහැගෙන තියෙනවා. විඥානයේ බීජයක් නම් ඒ බීජය බැස ගන්නා වූ පොළව තමයි රූප වේදනා සංඥා සංකාර. හට ගන්නා වූ පැලේ තමයි පංච උපාදානස්කන්ධය. තව හිතක් කියන්නේ මොකද්ද? පංච උපාදානස්කන්ධයක්. එතකොට මේ හැම සිතක් ළඟදීම මම ගිය දේශනාවේදී ප්‍රකාශ කළා හැම සිතක් ළඟදීම පංච උපාදානස්කන්ධයක් පංච උපාදානස්කන්ධයක් බලන්න කියලා. එතකොට හැම සිතක් ළඟදීම පංච උපාදානස්කන්ධයක් බලන්න පටන් ගත්තොත් එහෙම පංච උපාදානස්කන්ධය හැර වෙන දෙයක් බලන්න පුළුවන්ද? බෑ නේද? සතේ පුද්ගලයේ පෙනේද? මමේ පෙනේද? අන්න එතෙන්ද යා අවබෝධ කරගන්නවා පංච උපාදානස්කන්ධයාගේ පැවැත්මක් හැර සතෙත් පුද්ගලයෙක් මමෙක් ලෝකේ නැති බව. ඒක තමයි ඇත්ත. සතෙත් පුද්ගලයෙක් ලෝකේ ඉන්නවා කියන එක බොරුවක්. මුලාවක්. ඇත්ත තමයි සතෙත් පුද්ගලයෙක් ලෝකේ නැති බව. අන්න ඒ බව දැකීම තමයි සත්‍ය දකිනවා කියලා කියන්නේ. තේරුණා නේද? ඒතර පංච උපාදානස්කන්ධය කියන්නේ අනිත්‍යයි නේ. ඒක ඇතුලේ තියෙන්නේ මොකද්ද? තණ්හාව. තණ්හාව කියන්නේ ඇලීමයි ගැටීමයි. අනිත්‍යයි කියන්නේ ඇති වෙනවා නැති වෙනවා ඇති වෙනවා නැති වෙනවා. ඇලීම නැති වෙනකොට දුකයි, ගැටීම ඇති වෙනකොට දුකයි. එහෙනම් පංච උපාදානස්කන්ධයක් කිව්වත් එකයි, දුකක් කිව්වත් එකයි නේද? දැන් මේ දේශනාවෙන් මම බලාපොරොත්තු වෙන්නේ පංච උපාදානස්කන්ධේ ත්‍රිවිධ උපාදානස්කන්ධයක් බවට පත් කරලා පෙන්වන්න. ඔන්න පංච උපාදානස්කන්ධය රූප වේදනා සංඥා සංකාර විඥාන. ඕන් දැන් මම මේක ත්‍රිවිධ උපාදානස්කන්ධයක් කරනවා හොඳේ. ඔන්න ත්‍රිවිධ උපාදානස්කන්ධය. විඥාන නාම රූප. පස්ස රූප ස්පර්ශ වෙලා තියෙන්නේ. ඒක නිසා අපි ඒක රූප කියලා පැත්තකට දැම්මා. ඊළඟට තියෙන මොකද්ද? වේදනා සංඥා චේතනා. ඒ තුල රූප නැහැ. ඒ තුල තියෙන්නේ නාම. අන්න නාමස්කන්ධය. එතකොට විඥාණයෙන් තමයි මේ නාම හටගෙන තියෙන්නේ. විඥාන, නාම, රූප. ඔන්න ත්‍රිවිධ උපාදානස්කන්ධය. පංච උපාදානස්කන්ධයට බාධාවක් වුණාද? නැහැ. බාධාවක් වුණේ නැහැ. පංච උපාදානස්කන්ධය කෙටි කරලා පෙන්වනවා. විඥාන නාම රූප. එහෙමනම් සිතක් කිව්වත් එකයි විඥාන නාම රූපයන්ගේ සංකලනයක් කිව්වත් එකයි නේද? තේරුණා නේද? එහෙමනම් හැම සිතක්ම විඥාන නාම රූප නේද? හැම ක්‍රියාවක් තුළදීම විඥාන නාම රූප දකින්න පුළුවන් වෙන්න ඕනේ නේද? දැන් බලමු. මේ පවන් අත්ත දිහා බලාගෙන ඉන්න. සිතක් නේද? මොකද්ද විඥානේ? චක්ක විඥානය. මොකක්ද රූපය? වර්ණ රූපය. මොකක්ද නාම ටික? අර වේදනා සංඥා චේතනා. දැන් ඔය කවුරු හරි කතා කරනකොට අහගෙන ඉන්න හිතක් නේද? මොකක්ද විඥානය? සෝත විඥානය. මොකක්ද රූපය? ශබ්ද රූපය. මොකක්ද නාම ටික? වේදනා සංඥා චේතනා. ආග්‍රහණයක් කරනකොට බලන්න හිතක් නේද? මොකද්ද විඥාණය? ගාන විඥාණය. මොකද්ද රූපය? ගන්ධ රූපය. මොකද්ද නාම? වේදනා සංඥා චේතනා. ආන් මේ විදිහට හැම ක්‍රියාවක් ළඟම බලන්න පරීක්ෂා කරලා හැම සිතක් තුළම විඥාන නාම රූප හැර වෙන දෙයක් තියනවද? විඥාන නාම රූප වලින් තොර ලෝකයක් තියනවද? එහෙනම් ලෝකය කිව්වත් එකයි, සිතක් කිව්වත් එකයි, විඥාන නාම රූප කිව්වත් එකයි. නේද? මෙන්න හැම ක්‍රියාවක් ළඟදීම විඥාන නාම රූප විඥාන නාම රූප විඥාන නාම රූප කියලා දකින්න පටන් ගත්තොත් එහෙම එයාට සතිපුද්ගලයේ දකින්න පුළුවන්. බෑ නේද? මමෙක් දකින්න පුළුවන්ද? ආන් එතනින් මමත්වය සත්පුද්ගල සංඥාව කඩාගෙන වැටෙනවා පින්නතුනි. එහෙමනම් හැම සිතක් ළඟදීම විඥාන නාම රූප බලන්ඩ ආන් එතකොට ඔබට සත්ව පුද්ගල සංඥාව නැති වෙයි මමත්වයේ කඩාගෙන වැටෙයි ඒ සඳහා මේ දේශනාව ශක්තිමත් වේවා කියන ආශිංසනයෙන් මාගේ දේශනාව સમાપ્ત කරනවා ඔබ සැමට සම්බුදු සරණයි සදහම් පිහිටයි සංගරේක වරණයි